දැසන ධර්මානුශාසනාව අප කෙරේ මෛත්‍රී සහගතව අද උදෑසන ධර්මානුශාසනාව සඳහා වැඩමවා වදාළ ගරුතර ධර්මදේශකයන්න් වහන්සේ නුගේගොඩ ගංගොඩවිල පුෂ්පාරාමාධිපති ආගම ශාස්ත්‍රී, දර්ශන ශාස්ත්‍රී, පඬිත දර්ශනපති, ත්‍රිපිටකාචාර්ය පූජනීය කහටපිටියේ පඤ්ඤාසාර ස්වාමින්ද්‍රයාණන් වහන්සේ. පූජනීය කහටපිටියේ පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේගෙන් මා ඊ타මත්ම ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිනවා ධර්මානුශාසනා පවත්වන හැටියට. තේවිජ්ජ සූත්‍රයේ ඇසුරෙන් අද ධර්මානුශාසනාව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 සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි द्वितीयम्पि बुद्धं शरणं गच्छामि द्वितीयम्पि धम्मं शरणं गच्छामि द्वितीयम्पि धम्मं शरणं गच्छामि द्वितीयम्पि सङ्घं शरणं गच्छ ගච්ඡාමි සතියම්පි සංඝං සරණං ගච්ඡාමි සතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි සතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි සතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ගච්ඡාමි සතියම්පි ධම්මං සරණං ගච්ඡාමි සතියම්පි සංඝං සරණං ගච්ඡාමි සතියම්පි සංඝං සරණං ගච්ඡාමි සානාති පාතා වේරමණී සික්ඛ සික්ඛාපදං සමාදියාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි සාමේසෝ මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි ගච්ඡාමි සුරාමේරය මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාදු සාදු සාදු සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දීපතා සද්ධම්මං මුනි රාජා සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා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 කයම් පත්තෝ අභිඤ්ඤාවෝ සිතෝ මුනි ඒතාහිතේහි විජ්ජාහිතේ විජ්ජෝ හෝති බ්‍රාහ්මනෝ අමහං වදාමි තේ විජ්ජං නාඤ්ඤං ලපිතරාපනං තී සාදු සාදු සාදු පින්වතුනි අපි සියලුම දෙනා මිනිස්සු උසස් මනසක් ඇති නිසා මිනිස්සු කියලා කියනවා මේ ශ්ලෝකය අපි හැමදෙනාම එකට ජීවත් වෙන නිසා මිනිස්සු කියලා කියනවා. මේ මිනිස්සු වන අපි ජීවත් වෙන මේ ලෝකෙට මනුෂ්‍ය ලෝකය කියලා කවුරුත් ව්‍යවහාර කරනවා. අපේ මේ මනුෂ්‍ය ලෝකයේ අපට දෙවිසන ලෝක හයක් තියෙනවා. අඳුරු ලෝක හතරක් තියෙනවා. අඳුරින් යුක්ත වෙච්ච ලෝක හතරකෝ දිවිසෙන්ෙන් යුක්ත වෙච්ච ලෝක හයකුත් කියන මේ දෙක එකතු කළාම 10ක් වෙනවා. ඒ 10ට අපි ජීවත් වෙන මනුස්ස ලෝකෙත් එකතු කළාම 11ක් වෙනවා. මේ 11 ලෝකයට පොදු නමක් පාවිච්චි කරනවා. ඒ පොදු නම කාමාවචර ලෝක කියන නම. මේ ලෝක හයෙන් කොයිතනක උපන්නත් උපදින හැම කෙනෙක්ම ඉපදීමත් සමගම කාම්‍යභාවයෙන් කාමභාවයෙන් යුක්ත නිසා කාමාවචර කියලා කියනවා. මේ ලෝකවල උපදින හැම කෙනෙකුම ශ්‍රකීය සිතත් කාමාවචරයි, චෛසිකිනුත් කාමාවචරයි. කාමාවචර චිත්තයන් කාමාවචර චෛසිකයන් සමග හැමතිස්සෙම ගැටෙන කරකින නිසා කාමාවචර ලෝක කියලා හිට විවහාරයක් කරනවා. මේ කාමාවචර ලෝකේ මිනිස්යන් වල ඉපදලා ඉන්න අපේ ජටගේ ඉතිහාසය බොහොම දුරාතීතයකට යනවා. අපි දන්න කාලේ ඉඳන් සාමාන්‍යයෙන් අපි දැනගෙන ගන්න කාලේ ඉඳන් අපේ මිනිස්යන්ට ක්‍රිස්තු පූර්ව 24000 ඉඳන් අද වෙනකන් ඉතිහාසයක් පිළිබඳව දැනුමක් තියෙනවා. මේ ඉතිහාසය පිළිබඳ දැනුම තියෙන මේ හැම දිනම මුල්ම කාලේ ඉඳලා හිට ක්‍රිස්තු පූර්ව 12 වෙනි සියවස දක්වා තිබුණු අතීත කාල සීමාව වෛදික චින්තනයෙන් යුක්ත කාල සීමාවක් ලෙස සැලකනවා. වෛදික නමින් හඳුන්වන වර්ග හතරක් යටතේ ඒ කාල සීමාව ගත වුණා. ඍග්වේද වේද යුගය, සාම වේද යුගය, යජුර්වේද යුගය, අතර්වණාදී යුග ඒ කාලවල තිබුණා. ඉන්පස්සේ ක්‍රිස්තුපූර්ව 12 වෙනි සියවසේ ඉඳන් නවවෙනි සියවස දක්වා තිබිච්ච මේ කාල සීමාවේ වේදයේ උගන්වන බ්‍රාහ්මණයේ උගන්වන බ්‍රාහ්මණ යුගයේ තිබිච්ච સિદ્ધાන්ත ඉගෙනුම් පිළිබඳව විමති විමසීම් කිරීම පිණිස යොමු වෙච්ච මිනිස්සු තමාගෙන් ඉවත් වෙලා ආරණ්‍ය ගත වෙලා හිට වනාන්තරේ ඉඳන් ඒ පිළිබඳ කල්පනා කරපු කාල සීමාවක් තිබුණා. ඒ නිසා ඒ කාල සීමාවේ DQ ග්‍රන්ථ ඒ ආගේ චින්තනවල සතහන් සියල්ලක්ම ආරණ්‍යක දාර්ශනික යුගයක් වශයෙන් සැලකනවා. ක්‍රිස්තු පූර්ව 900 වසරේ ඉඳන් ක්‍රිස්තු වර්ෂ 1 2 දක්වාම ගත වෙච්ච කාල සීමාව උපනිෂත් යුගයක් වශයෙන් සැලකනවා. ආරණ්‍යයන් ඉඳගෙන යම් යම් ඥාන සම්පත්තෙන් සත්‍යඥාණයෙන් උපදවාගත්ත පුද්ගලයන් ළඟට ගිහිල්ලා ළඟ ඉඳගෙන එයාත් එක්ක ප්‍රශ්න කරමින් කතා කරමින් උත්තර ලබා ගනිමින් කළ විමර්ශනාත්මක කරුණු සහිත යුගය තමයි මේ උපනිෂත් යුගය කියලා කියන්නේ. මේ හැම යුගයකම හැම මිනිහෙකුටම ඇති වුණා විශේෂ අවස්ථාවක් තමන් කොහෙන්ද ආවේ තමන් කොයි ලෝකේ ඉඳලාද ආවේ මේ ජීවත් වෙනවා කියන්නේ මොකද්ද මේ ජීවිතයෙන් පස්සේ අපි කොහෙද යන්නේ මොකද වෙන්නේ එතනින් ඉවර වෙනවද නැවත තව දිහාකට යනවද මේ වගේ බරෑරුම් ප්‍රශ්න ඒ කාල සීමාවල් හැම එකකම මිනිස්සුන් අතර තිබුණා ඒ නිසා ඒ ප්‍රශ්නයන් පිළිබඳ විමසීම් වලට පිළිතුරු සපයන්නට ගිය වෛදික යුගයේ පූජකවරුන් බ්‍රාහ්මණ යුගයේ පූජකවරුන් ආරණ්‍යක යුගයේ පූජකවරුන් උපසත්තුගේ පූජකවරුන් විවිධ විවිධ විදිහේ උත්තර සපයමින් කාලය ගතකලා සපයන සපයන උත්තර නැවත නැවත සංශෝධනය කරනොත් බොහෝ සිද්ධ වුණා. මේ සංශෝධනයක් ඇති වෙන්නේ Taman දෙන උත්තරය හැමතිස්සෙම නිශ්චිතව පිළිසිදු බවට පත් නොවිච්ච හිඳයි. විද්‍යාත්මක පරීක්ෂණයක් කරනකොට විද්‍යාත්මක පරීක්ෂණය නිතර නිතර සංශෝධනය වෙනවා වෙනස් වෙනවා අලුත් අලුත් මතවලින් පටස් වෙනවා ඒ ඔක්කොම මුලින් මුලින් තිබුණු මත වෙනස් වීමට හේතු වෙන්නේ මේ විද්‍යාමත ඉදිරිපත් කරන දාර්ශනික මත ඉදිරිපත් කරන සියලු දෙනාගේම සංතාණය තුළ තිබිච්ච දැනුම ਸਰව සම්පූර්ණ දැනුමක් නොවන නිසායි. මේ නිසා සංශෝධන වලට පාත්‍ර වුණා. විද්‍යාවමින් මුල්ම කාලේ හැඳින්වීමක් තිබුණා ඍග්වේද වේදය, යජුර්වේදය, සාමවේදය කියන මේ තුන යමෙක් හොඳට හදාරා දැනගෙන තිබෙනවා නම් එයා ත්‍රිවේදී කියන නාමයකින් හැඳින්වෙනවා. ඒ වගේම ත්‍රිවේද ඥානයේ වශයෙන් හැඳින්වෙනවා යාගයක් පවත්වනකොට අවශ්‍ය වෙන කණ්ඩායම පිළිබඳව දැන ගැනීම. හෝත්‍ර උද්ඝාත්‍ර අත්වෛරු බ්‍රහ්ම කියන මේ අය පිළිබඳව අවබෝධ කර ගැනීම ඥාන සම්පත්තිය වශයෙන් ඒ කාලේ උගන්ලා තිබුණා. හෝස්ත්‍ර කියන්නේ පූජාව පවත්වන්න, උද්ඝාතෘ කියන්නේ ජාය ගීතිකා කියන්න, අත්වෛරය කියන්නේ ප්‍රධාන්‍ය යාගය මෙහෙවන්න, බ්‍රහ්මන් කියලා කියන්නේ යාගයේ උපද්‍රව වලින් ආරක්ෂා කරගෙන හොඳට කරන පුද්ගලයා. මේ විදිහට තිබුණු මේ ධර්මයන් තුළ නොඑක් නොඑක් විදිහේ ධර්ම මේ කාල සීමාව ගුණ පහළ වුණා. එතකොට මේ වේදාන්ත ධර්ම, යෝග ධර්ම, වානස්පස්ත ධර්ම, විෂ්ණු දෙවියන් පිළිබඳ ස්තුති ධර්ම හා දේව ස්තුති ධර්ම ශිව ඥානය කියන මේවා සහ ඍෂීන්ගේ ධ්‍යාන මාර්ගය කියන ඒවා මේ යුගවලදී පහළ වෙලා තිබුණා. මේ යුගවලදී පහළ වෙච්ච මේ ධ්‍යානලාභී පුද්ගලයන් යම් යම් කර්ම පිළිබඳව මලයින් පස්සේ කොහෙද යන්නේ මලයන් පස්සේ ලැබෙන උපත මොකද්ද කියලා අහුවහම ඒ අය දීපු පිළිතුරක් තමයි පුනරුත්පත්තිය සිද්ධ වෙනවා කියන බව මේ පුනරුත්පත්තියෙන් ඒකට හඳුන්වන්නේ අඹ ගහක් වලින් අඹ ඇටයකින් අඹ පළයක් ඇති වෙනවා ඒ අඹ පළෙන් අඹ ගහක් ඇදලා අඹ ඇටයක් ඇදලා ඒකෙන් තව පළයක් හැදෙනවා මේ විදිහට ගහෙන් එකම වර්ගයේ પરම්පරාව ජානන પરම්පරාව යෑම පුනරුත්පත්ති කියලා හඳින්නවා. වී කරලකින් වී ඇටයක් කරුවట్లా හිටේ වී ඇටෙන් ගොයම් ගස් හැදලා හිටේ ඒ ගොයම් ගහ නැවත වී කරලක් හදලා ඒකෙන් නැවත ඇටයක් පළවෙලා ඒ විදිහට පරම්පරාවෙන් පරම්පරාවට යන ඥාන සම්පතියක් ඇතිවීම පුනරුත්පත්තිය සාක ජීවීන් පිළිබඳව. සත්ත්ව ජීවීන් පිළිබඳවත් ඒ විදිහටම ඒ ජීවියගෙන් තව ජීවියෙක් වශයෙන් ජීවීන් පරිණාමයටපත් වෙන පුනරුත්පත්තිය කියලා මේගොල්ලෝ හඳුන්වලා තිබෙනවා. මේ හඳුන්වලා තියෙන කාල සීමාවෙදී මිනිසුන් පිළිබඳව සිදුවෙන සුද්ධහීන් පිළිබඳ ඥානය බෙදලා තිබුණ විවිධ වර්ගවලට. ඍෂිවරු විසින් ධානාගත වෙලා හිට කළ පරිශ්‍රණ වලින් පවත්වනු ලබන ධාන ඥාන තිබුණා. ඒ ධ්‍යාන වලින් පුනර්භවයන් පිළිබඳ කරුණු කිව්වා. නොඑක් විදිහට පරිශන සිද්ධ කළා. සම්පාණයාගේ ප්‍රශ්නාව රඳාපවතින ආලය විඥානය පිළිබඳ පරීක්ෂණ බලලා ඒ මගින් යම් යම් කරුණු මිනිස්සුන්ට ඒ කාලෙම ප්‍රකාශ වුණා. ස සම්පාණය පිළිබඳව නිද්‍රා අවස්ථාවේදී පේන සුප්නයන් පිළිබඳව ස්වප්නයන් පිළිබඳව පලාපල නිගමන කීමකුත් ඒ කාලේ සිද්ධ වුණා. තමන් මෝහණය වෙලා අනුන්ට කරුණු කීම සහ අනුන් මෝහණය කරලා සමාජයට කරුණු කීම කියන සත්‍යයත් ඒ යුගයේ තිබුණා. සංඝර්ෂ නිසා හදිසි සිදුවීම් නිසා තමන් මරයි කියලා හිතාගෙන ඉන්නවා තමන්ගේ ප්‍රාණය උඩ ඉඳගෙන ගස් කොළන් අතර මල් අතර ඉඳලා හිට නැවත වරක් අර දේහයටම පැමිණෙනවා කියන මේ විදිහේ ප්‍රකාශන ඔස්සේ කරපු සංඝර්ෂණ ප්‍රකාශනත් ඒ කාලෙත් තිබුණා. ඒ වගේම කම්පන හේතුන් නිසා මිනිසු චත ගැනීම සිහි නැතිවීම ආදී හේතුන් නිසා තමන් විසඥව නැවත වෙන ලෝකයට ගිහින් මේ ලෝකයට ආවයි කියන මතිමතාන්තරක් තිබුණා. මේ විදිහේ මනෝ සංචේතන පිළිබඳ මනෝ ස්පර්ශ ප්‍රශ්නක් තිබුණා. මේ විදිහේ නොඑක් මේ දේවල් දාර්ශනික මතමතාන්තර වශයෙන් දිග විවරයකට ගියා. මේ විවරය යුරෝපයටත් පැටලලා තිබුණා. ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ ඉඳන් ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවස දක්වාම පැවතුණු යුරෝපීය දාර්ශනික ඉතිහාසයේ පේර්ස් ඇනෙක්ෂන් වීඩන් ඇනෙක්ෂන් මිනිස් Pythagoras, Heraclitus, Zeno, Parmenides, Zeno, Leucippus, Democritus, Plato, Aristotle ආදී මේ දාර්ශනිකයන් මේ විදිහ දාර්ශනික මත සංකල්පණය කරලා කළ ප්‍රකාශන ඉදිරිපත් වුණා මේ ත්‍රිවේදයේ නැත්නම් මේ වෛදික යුගයේ ආසියාව තිබිච්ච මතමතාන්තර යුරෝපයේ පුරා පැතිරියාම පරිණත භාවයට පත් වෙලා තිබුණා. ක්‍රිස්තු වර්ෂයෙන් 1656 අවුරුද්දේදී අවුරාන්දිත් රජුගේ සහෝදරයා විසින් මේ උපනිෂද් ග්‍රන්ථ 57ක් පර්ෂියන් භාෂාවට පරිවර්තනය කරලා තිබුණා. මේ විදිහට යුරෝපය ආසියාව කියන මේ දෙකේම පෙර අපර දෙදෙකම එකම විදිහේ මතමතාන්තර ස්වභාවයෙන් යුක්තව මිනිහාගේ විඥානය ක්‍රියා කරන ආකාරය විඥානය ගමන් කරන ආකාරය විඥානයේ මතුමත්යේ උපදින ආකාරය විඥානයෙන් පෙන යම් යම් සබ්දීන් සංසිද්ධීන් පිළිබඳව විවිධ විවරණ ਵਿਚාරයන් තිබුණා මේ ਵਿਚාරයන් කරපෝ සෑම කෙනෙක්ම කාමච්ඡන්ද ව්‍යාපාද ප්‍රේමින්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන මේ ධර්මතාවලින් වෙන් වෙලා හිටියේ නැහැ කාම්‍ය ලෝකේ ඉපදලා කාම්‍ය වස්තුන් ප්‍රාර්ථනා කරනකොට ගන්නකොට ඒවට හරස් වෙනකොට ව්‍යාපාදයක් තරහක් ඇති වෙනවා. ව්‍යාපාදයේ තරහ ඇති වුණාන් පස්සේ තීන මිද්ධ කම්මැලිකම පසුබස්ම ඇති වෙනවා. පසුබස්මක් ඇති වෙච්චාම තමයි නැවත වරක් උණුසුම් සාගත ස්වභාවයකටපත් වෙනවා. ඒ වගේම සියල්ල පිළිබඳ සැක ඇති වෙනවා මේ නිසා සැකයෙන් තොර වෙච්ච පුද්ගලයෙකුත් නැහැ සැකයෙන් තොර වෙච්ච බුද්ධියකුත් නැහැ ප්‍රතියන්තර වචන නිගමනයකුත් නැහැ කියන தත්ත්වෙට මේ සියලුම දාර්ශනික හා යෝගී ප්‍රකාශන පත් වෙලා තිබුණා. මේ විදිහ අවුව්‍යව සහගත මේ ස්වභාවයකින් තියෙන යුගයක තමයි මේ අය ත්‍රිවිද්‍යා නමින් කර්ම තුනක් හඳුන්වලා තිබුණේ. ක්‍රිච්ඡදු සාම කියන මේ තුන ත්‍රිවිද්‍යාව වශයෙන් හඳුන්වලා මේ තුන ඉගෙන ගැනීම තමයි ත්‍රිවිද්‍යා ඥානය කියලා මේ වෛදික කාල සීමාව පුරාම මේ අය පිළිඅරගෙන තිබුණා. ඒ වගේම තව ත්‍රිවිද්‍යාවක් ගන්නලා තිබුණා. ශ්‍රීන් අක්ෂරය, ඕන් අක්ෂරය, ශ්‍රීන් අක්ෂරය තේරුම් ගැනීම ත්‍රිවිද්‍යාවයි කියලා. ශ්‍රීන් කියන අක්ෂරයෙන් කරන්නේ ආකර්ෂණය කිරීම, ඇද ගැනීම, පැමිණවීම, ගෙන්වා ගැනීම කියන මේ දෙයට පාවිච්චි කරන වචනයක්. ශ්‍රීන් කියන අක්ෂරය කියලා මේ වෛදික යුගයේ නම් පාවිච්චි වුණා. ඕම් කියන අක්ෂරයෙන් වර්ණ ප්‍රජාපති සවිත්‍ර කියන මේ තුන් දෙනා විසින් අපට අවශ්‍ය කරන ආහාර පාන සම්පත් ආදී ගෙන ඒවා කියන ප්‍රාර්ථනාව කරන වචනයක් විදිහට පත්වලා තිබුණා. ත්‍රිං කියන අකුර මේ සම්පත් වළඳ මේ භුක්ති විඳිමි පරිහරණය කරන කියන අර්ථය දෙන විදිහේ ව්‍යාප්තියක් තිබුණා. මේසා මේ ත්‍රිං කියන වචනය පිළිබඳව ඕන් කියන શબ્දය පිළිබඳව ක්‍රේන් කියන අකුර පිළිබඳවත් විශේෂ දැනුම් සම්භාරයක් ඇතුළු ඒක ව්‍යාප්ත විගණ ගැනීම ක්‍රමයක් තිබුණා. ඒක ඉගෙන ගන්න එකට කියලා තිබුණා ත්‍රිවිද්‍යාවේ කියලා. මේ නිසා ඒ කාලේ මිනිස්සු මේ කාලේ පූජකවරු හැම ක්‍රියාවක් කරනකොටම ඕම් ක්‍රීන් ක්‍රීන් කියලා පටන් ගන්න තමයි හැම කර කාර්යයක්ම කරන්නේ. මේ ශ්‍රීත අද වෙනකම් මන්ත්‍රකාරයෝ කට්ටලිකාරයෝ දත්තෝක ওই විදිහටම භාවිත කරනවා. ওই දිනේ භාවිත කිරීම ස්වභාවයක් තියෙන කාලය තුරදී මේ විශ්වයේ සිදුවන සියලු සිදුවීම් පිළිබඳ විවිධ ਵਿਚාර තිබෙච්ච උදේක තමයි අපේ බුදුහාමුදුරුවෝ පහළ වුණේ. අපේ බුදුහාමුදුරුවෝ තේවිජ්ජ සූත්‍රයේ මම මාතෘකාවක් ගාථාවේදී මෙන්න මෙහෙම ප්‍රකාශයක් කරලා තියෙනවා. ධම්මේනහං වික්කවේ තේ විජ්ජං ප්‍රාස්මනං ප්‍රඥාපේමි නාඤ්ඤං දපිත ලාපන මත්තේන කියලා හිතයි. මහේ මම ත්‍රිවිද්‍යාතර බ්‍රාහ්මණයන් හෙවත් ශ්‍රවණියන් පිළිබඳව පැහැදිලි කිරීමක් කරනවා. ඒ සම්පූර්ණයෙන්ම මෙතෙක් මේ භාවිතයේ තිබිච්ච ත්‍රිසිදු හිතවතකින් නිෂ්ඨල හිතවතකින් ඒකීය අරමුණකින් චලනය නොවෙන්න මතයක් ඉදිරිපත් කරන්නට බැරි වෙච්ච මේ සිළුම දාර්ශනිකයන්ගේ සංකල්පන ඔක්කොම කැටි කරන අපේ බුදුහාමුදුරුවෝ ඒකට පොඩි පොදු වචනයක් දෙනවා ලපිත ලාපන මත්ත කියලා හිත. ලපිත කියන්නේ මේ ගැටලු ප්‍රශ්න පිළිබඳ ප්‍රශ්න කිරීම ප්‍රශ්න ඇතිවීම. ලාප කියලා කියන්නේ ඒකට කුමක් හෝ උත්තරයක් සොයා ගැනීම. ලාපන මත්ත කියන්නේ ඒකට ගලපා ලිසි විදිහට උත්තරයක් දෙන පුද්ගලයා කියන මේ තුන් දෙනා. මේ නිසා එතෙක් කල මේ ලෝක විවහාරය තුළ තිබුණේ ලපිත ලාපන මත්ත කියන මේ ස්වභාවය කියලා හිත බුදුහාමුදුරුව මේ සියලුම දේ පෙන්ලා මේ පුනරුත්පත්තිය කියන එක නැවත නැවත යාගෙන් ඉපදි ඉපදි යනවා නම් මිනිස්සුන්ගෙන් මිනිස්සුම උපදින්න ඕන ගෑනුන්ගෙන් ගෑනුන්ම උපදින්න ඕන මේ විදිහට වෙන්න බෑ මේක වෙනසක් තියෙන්න ඕනයි කියලා බුදුහාමුදුරුවෝ පුනරුත්පත්තිය කියන එක විග්‍රහ කරලා පෙන්නලා දුන්නා. පුනරුත්පත්තියක් මේ ලෝකේ නැහැ. මේ ලෝක ඇති වෙන්නේ පුනර්භව ස්වરૂපයක් කියලා. පුනර්භව ස්වභාවය දැක්වීමට අපේ බුදුහාමුදුරුවෝ මොකක් පැහැදිලි කරුණක් ඉදිරිපත් කළා. පුනර්භවයක් ඇති වෙන්න නම් කෙනෙක් මලාට පස්සේ නැවත ඉපදීමටයි මේ පුනර්භවය කියන්නේ. කෙනෙක් මරාට පස්සේ නැවත ඉපදීම සිද්ධ වෙන එක ඒ මරිච්ච කෙනාම නැවත උපදිනවා නම් ඒ ආත්මයම නැවත උපදිනවා නම් ඒක පුනරුත්පත්තිය. නමුත් මරණ කිසිම කෙනෙක් ඒ පුද්ගලයාම නෙමෙයි නැවත උපදින්නේ. ඒ පුද්ගලයාගෙන් සම්පූර්ණ වෙනස් වෙච්ච කෙනෙක් නැවත උත්පත්තිය ලබන්නේ. එතකොට එතෙන්දී පුනරුත්පත්තිය සිද්ධ වෙන්න විදිහක් නැහැ. නමුත් කලින් හිටිය පුද්ගලයාගෙන් පිටවෙන පදාර්ථයන් අතරින් පිටව නැවත මේ භවයට හේතු ප්‍රත්‍යම ධර්මතාවයක් තියෙනවා. ඒක කෙලින් ඉන්නක් නෙමෙයි හේතු ප්‍රත්‍ය වශයෙන් තමයිනක් තියෙනවා. ඒ හේතු ප්‍රත්‍යභාවයෙන් යුක්ත මේ ස්වභාවය මිසක් නිශ්චිත ඒකීය පුද්ගලයෙක් නෑ හේතු ප්‍රත්‍ය හැමතිස්සම ශනිකසනික වෙනස් වෙන ශනිකසනික පීරණ සංකත සම්පා විප්‍රණාම වශයෙන් දුක් වෙන එකම දෙයක් කියලා ගන්න කොහොම තනවත් නැති ආත්මීයවත් තත්ත්වයක් නැති අනාත්ම ස්වභාවයෙන් යුක්ත මේ හේතුප්‍රත්‍ය පදාර්ථ අනුහයක් තමයි මේ චරණය වෙවි ගමන් කරන්නේ භවයෙන් භවයට යන්නේ. ඒ හේතුප්‍රත්‍යම තුනමයි මේ ජීවත් වෙන කාලය තුල හැම කෙනෙක්ම ජීවත් වෙන්නේ කියලා බුදුහාමුදුරුවෝ ජීවිතයේ පිළිබඳව මරණින් මත්තේ තව භවයක් හට ගැනීමදී ඇති වෙන හේතුප්‍රත්‍ය ධර්මයන් පිළිබඳව පැහැදිලි කිරීමක් සිද්ධ කළා. ජීවත් වීමේදී ජීවිතයක් හැමතිස්සෙම පවත්වාගෙන යන්නේ ජීවිතින්ද්‍රිය විසින්. ජීවිතින්ද්‍රිය කියන්නේ ජීවත් කරවීමේ ඉන්ද්‍රිය. අපේ ශරීරය ජීවත් කරවීමේ ඉන්ද්‍රියට කියනවා ශරීර ජීවත් කාය ජීවිතින්ද්‍රියයි කියලා. අපේ මනස ජීවත් කරවීමේ ඉන්ද්‍රියට කියනවා මනෝ ජීවිතින්ද්‍රියයි කියලා. මේ විදිහට කාය ජීවිතින්ද්‍රිය මනෝ ජීවිතින්ද්‍රිය කියන ජීවිත දෙකකින් සෑම තිස්සෙම හැම ජීවිතයක්ම රැඳී පවතිනවා. මේ නිසා මේ කාය ජීවිතේ මනෝ ජීවිතේ කියන මේ දෙක සෑම තිස්සෙම පවතින නාම රූප දෙක ආශ්‍රය කරගෙන. අපි උත්පත්තියක් ලැබුවාම අපි නාම රූපී පදාර්ථ සහිතවයි උත්පත්ති ලබන්නේ. මේ නාම රූපී පදාර්ථයන් සහිතව උත්පත්ති ලබන අපි හැම දෙනාම පිළිබඳව ආයු ශක්තිය සඳහා පවතින්නේ ජීවිතේන්ද්‍රිය සඳහා පවතිනකම් විතරයි. ජීවිතේන්ද්‍රියාගේ ප්‍රම්පා පැවතීමට කියනවා ආයුෂ සඳහා පවතිනමයි කියලා. යම් වෙලාවක ශරීරයට තිබෙන මේ ආයුෂක්තිය පිට වුණොත් ඉවර වුණොත් නැවතුනොත් ජීවිතේන්ද්‍රියත් එතනින්ම අවසන් වෙනවා. රූප ජීවිතේ නැති වුණොත් නාම ජීවිතේ නැති වෙනවා නාම ජීවිතේ නැතුව රූප ජීවිතේ නැති වෙනවා. මේ නිසා ජීවිතන දෙකක් කියලා කිව්වට එකම ජීවිතයක් වශයෙන් තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. මේ විදිහේ ආයුෂ ස්වභාවය පහමුලින්ම කෙනෙක්ගෙන් දිවි ගියාම එතකොට එයා ජීවත් වෙනා ඉන්දි ජීවිතේ පවත් පිළිබඳව ආශය රඳාගෙන ජීවිතින්ද්‍රිය පහසුකමින් ජීවත් වෙවි හිටපු මේ පුද්ගලයා ජීවිතින්ද්‍රිය සිඳුනට පස්සේ මොකද වෙන්නේ කියන ටිකයි මෙතන වැදගත්මකම බුදුහාමුදුරුව පැහැදිලි කරපො. ඉතින් මේ අවශ්‍ය සිඳුරා ජීවිතින්ද්‍රිය ශේබීම නවත්ත ගන්න පුළුවන් කණ්ඩායමක් පිළිබඳ බුදුහාමුදුරුව දක්වලා තියෙනවා. සතර ඉද්ධිපාද වදපු වික්ෂුන්ට රහතන් වහන්සේට කවුරු හෝ කෙනෙකුට නත් තේන පීඩාවන්ගෙන් මිදලා හිටු මේ ජීවිතින්ද්‍රිය නතර වීම කල්පයක් යනකම්ම නතර වෙන්න නොදී පවත්වා ගන්න ආරක්ෂා කර ගන්න පුළුවන් කියලා හිට අපේ බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවා. මහා පරිනිබ්බාන සූත්‍රයේ මේ සටහන තියෙනවා. එතකොට සත ඉද්ධිපාද ලබාගත් නැති හැම කෙනෙකුටම මේ ජීවිතින්ද්‍රිය හානිය සිද්ධ වෙනවා. සතර ඉද්ධිපාද ලබාගත් අය වුණත් මේ ජීවිතින්ද ආරක්ෂා කරගෙන ඉන්න තරම් තෘෂ්ණාවක් ඇති කරගන්නේ නැහැ. පරමාර්ථ වෙච්ච නිර්වාණය පිණිස ඒ අය ගමන් කරනවා. මේ නිසා මේ ජීවිතින්ද්‍රියාගේ ස්වභාවය පිළිබඳව පිළිපැදීමකම ඉද්ධිපාද තිබෙන අය විසින් කරන ක්‍රමයක් ඉද්ධිපාද කිසිම දෙයක් නැතුව වෙනාට සාමාන්‍ය ස්වභාව සිද්ධ වශයෙන් ජීවිතින් සිඳීමක් කියන මේ ස්වභාව තත්ත්වයන් පිළිබඳව බුදුහාමුදුරුවෝ හොඳට පැහැදිලි කරලා දේශනා කළා. එහෙම දේශනා කරන හිට මේ ස්වභාව තත්ත්වය පිළිබඳව බුදුහාමුදුරුවෝ දේශනා කරපොත් ධර්මය හොඳට අවබෝධ කරගන්න ඕනේ. දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, බෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියන චතුරාර්ය සත්‍ය නිසි විදිහට අවබෝධ කරගන්න ඕනේ. ඒ අවබෝධ කිරීම ක්‍රමක්‍රමයෙන් අනුක්‍රමයෙන් වැඩි වෙන්නේ. අවබෝධ කළ යුතුව තියෙනවා දුක්ඛ සමුදය නිරෝධ මාර්ග ක්‍රමයේ චතුත් සත්‍ය. මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමට මේ දුක්ඛ සත්‍ය ස්වභාවය හා සමුදය සත්‍යත් කියන මේ දෙක අවබෝධ කරගැනීමේදී අපි ප්‍රතිසමුපාදය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් දැනගන්න ඕනේ. ප ဋ ාණිය දක්වන න්‍යාය ක්‍රම දැනගන්න ඕනේ. මේ සෑම දෙයක් පිළිබඳවම හැදෑරීමක් අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ අවබෝධය සාමාන්‍ය වශයෙන් දැනගත්තාම ඒකට කියනවා සංඥාවෙන් දැනගත්තා කියලා. ඒකට කියන්නේ සංජානති කියලා හිත. හැඳින ගැනීම. මුලින් හැම කෙනෙකුටම ඇති වෙනවා. මේක අපේ බෞද්ධ පින්වතුන් මේවා දැනගැනීම පිණිස මුලින්ම කරන්න ඕනේ චතුරාර්ය ධර්මයේ පිළිබඳව ප්‍රතිසම්පාද ධර්මයන් පිළිබඳව හොඳ හැඳිනීමක් මුලින්ම හොඳ අවබෝධයක් නිර්වෘ තේරුම් ගැනීමක් මුලින් ඇති කර ගන්න ඕනේ. ඒ විදිහේ මුලින් ඒක නිර්වෘල්ව තේරුම් ගත්තට පස්සේ ඒ පිළිබඳ නැවත පරීක්ෂා පරීක්ෂා භාවිත කරමින් එය තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගෙන හොඳට දැනගන්න ඕනේ. විඥාණයෙන් දැනගන්න ඕනේ. විඥාණයෙන් දැනගැනීම වඩා ප්‍රිය දැනගැනීම ඒකට කියනවා විඥානාති කියලා හිත. ඒ විදිහේ ඥානයක් අපි ඇති කරගන්න ඕනේ. එසේ දැනගත්ත දෙයත් මේ සියලුම පදාර්ථයන් පිළිබඳව යෝනිසෝ මනසිකාර්ය සහයුක්ත කරගෙන දැනගැනීම තුළින් අපේ ප්‍රඥා ඥාණයට පිවිසෙන්න ඕනේ. මේ නිසා මේ සකල පදාර්ථයන්ගේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණයන් සහිතව දුක්ඛ සමුදයනිරෝධ මාර්ග සත්‍යයන් පිළිබඳව ඉන්සියාකාරව අවබෝධ කර ගැනීමට කියනවා ප්‍රඥාවෙන් අවබෝධ කරනවායි කියලා. මේ ප්‍රඥාවෙන් අවබෝධ කර ගන්න එකට කියනවා පජානනය කරනවා කියලා පජානාති කියලා ඒකට කියනවා. ප්‍රඥාවෙන් මේ අවබෝධ කරගත්ත එක ਸਰව සම්පූර්ණ නිෂ්ඨාවටම අවබෝධ කරගන්න ඕනේ. ਸਰව සම්පූර්ණ නිෂ්ඨාවටම අවබෝධ කරගන්න එකට කියනවා පරිඥා කරන කරලා අවබෝධ කරනවා කියලා පරිඥාවෙන් අවබෝධ කරයි කියලා. ඒ හින්දා පරිඥානා ඥානාති කියන වචනේ පාවිච්චි කරනවා පරිඥාණයෙන් අවබෝධ කරපු අයට. පරිඥාවෙන් මේ සියල්ල අවබෝධ කරාට පස්සේ මේ සම්පූර්ණ මේ දුක්ඛ ස්වභාවයෙන් මිදුණට පස්සේ ලැබෙන නිවන ඒ නිවට යන මාර්ගය කියන මේ චතුරාර්ය සත්‍යම අවබෝධ කරගෙන සම්පූර්ණ මේ දුකෙන් ක්ෂය කිරීම පිණිස කටයුතු ක්‍රියාමාර්ග සහිතව ਸਰව සම්පූර්ණ ප්‍රතිවේදයකටපත් වීමට කියනවා අභිඥාණයටපත් වෙනවායි කියලා. අභිඥාණයෙන්පත් කරගත් එකට අභිඥානාති කියලා කියනවා. මේ අභිඥානාති කියන වචනය මේ ධර්මදේශනාවට මාතෘක කරගත් ධාත්තාවේ අපේ බුදුහාමුදුරු මෙන්න මෙහෙම පෙන්වනවා. පුබ්බේ නිවාසං යෝ වේදී සග්ගා පහයන්ච පස්සති අතෝ ජාතික්ඛයන් පත්තෝ අභිඥා වෝසිතෝ මුනි කියලා. එතකොට අභිඥාවෙන් යුක්ත වෙන්න ඕනේ අභිඥාවෙන් අවබෝධ කරගත්ත කෙනෙක් වෙන්න ඕනේ යම් කිසි කෙනෙක් මේ සියල්ල හරියාකාරව තේරුම් ගන්නට. අභිඥාවෙන් අවබෝධ කරනකොට අවිද්‍යා ප්‍රශ්නා ක්ෂය කරලා හිට සෝවාන් සකදාගමනගාමී අරහත් කියන මාර්ග පළවලටපත් වෙන අවිද්‍යා ප්‍රශ්නා ක්ෂය කරලා හිට චේතෝ විමුක්ති පඤ්ඤා විමුක්ති කියන මේ දෙකටමපත් වෙලා හිට තමයි මේ අභිඥා ප්‍රත්‍ය ලබා ගන්නෙ. ඒක ලබා ගන්න විදිය අපේ බුදුහාමගේ ධර්මයේ හොඳට පැහැදිලි කරලා උගන්වලා තියෙනවා. මේ අවිඥාවෙන් යුක්ත වෙච්ච භික්ෂුවට තමයි ඊළඟට පුළුවන්කම තියෙන්නේ పూర్ව නිවාසාන ස්මෘතිය ඒ වගේම දිව්‍ය චක්කු ඥානය ආසවක්ෂ කර ඥානය කියන මේ ඥාන තුන පහළ කරගන්නට. මෙන්න මේ ස්වභාවය පහළ කරගන්න කිසියම් භික්ෂුවකට පුළුවන්කමක් ලැබුණොත් අන්නේ භික්ෂුවට තමයි අපේ බුදුහාමුදුරන් වහන්සේ ඒ ඥාණයට තමයි ත්‍රිවිද්‍යා ඥාණය කියලා කියන්නේ. එතකොට වෛදිකයේ වේතිබිච්ච අර මුලින් කී ඥාන සියල්ලක්ම ලපිත ලාපන මට්ටමටපත් වෙනවා. මොකද අභිඥාවෙන් තොරව විනිවිද කළ ප්‍රකාශයන් නිසා අභිඥාවෙන් නිශ්‍යාකාරව හරියාකාරව අවබෝධ කරගත්ත නිසා పూర్ව නිවාස අනුස්මෘත ඥානය දිවචක්‍ර ඥානය ක්‍රේපක්ෂය කිරීමේ ඥානය කියන මේ තුන ත්‍රිවිද්‍යා වශයෙන් අපේ බුදුහාමුදුරුවෝ පෙන්ලා තියෙනවා. නිසා මේ தත්ත්වයන්ටපත් වීමයි අපේ බුදුහාමුදුරන් වහන්සේ හැම තිස්සෙම හැම දිනකටම උගන්වා වදාළේ. පුබ්බේනිවාසන ප්‍රඥාණය ලබා ගැනීමේදී අපි කොහොමද ක්‍රියා කරන්න ඕනේ? මේ ජීවිත ඉන්ද්‍රිය හැඳීම සමගම ඒ ජීවිතින යුක්තව තිබිච්ච විඥානත්ව භාවය චුත වෙනවා. ඒකට කියනවා චුති විඥාන කියලා හිත. ඒ විඥාන චුති ස්වභාවයට පත්වනකොට ඒ ජීවත් වෙන ජීවිතය තුළ තමන් කරපු කර්ම කර්මානුව ඇති වෙන කම්ම නිමිති. ඒ ජීවිතයේ තමන් ගත කළ ගතිය ගතියට අනුව තියෙන ගති නිමිති. ඒ විදිහේ මේ අනු අනුසාරයෙන් තමන් තුළ තිබිච්ච පඤ්ඤප්තිය කියන මේ ආසව තුනක් මේ චුති විඥානය හා සම්බන්ධව තියෙනවා. චුති කියලා කියන්නේ කලින් හිටපු ජීවිතයෙන් තවත් ජීවිතයකට ගිහින් වැටෙන එක කියන මේ දෙකම එකතු කරලා චුති කියලා කියන්නේ. එතකොට මේ චුතියේදී මෙතනින් පිටලා කූඩල්ලෙක් මෙතනින් පිටවන තවසනකට බැහැගෙන මෙතනින් ගැලවිලා යනවා වගේ මේ අපි හැම දෙනාම භවයෙන් භවය භවයෙන් භවය මාරු වෙවි මාරු වෙවි ආත්මෙන් ආත්මෙන් ආත්මෙන් ආත්මෙන් සංසරණය කරනවා සංධාවනය කරනවා ඒ හින්දා සංධාවනයේ යුක්ත ස්වභාවය තියෙන ගතියෙන් යුක්තයි සෑම තිස්සෙම මේ චුති විඥානය කියන එක මේ චුති විඥානයේ චුතිය නවත්ත ගන්න එකට තමයි අච්චුත කියන්නේ අච්චුත කියලා හඳුන්වන්නේ නිර්වාණයට මේ නිසා නිවනට යන්න කැමති අය මේ චුත වීම නවත්ත ගන්න ඕනේ. චුත විඥාණය නැති කරන්න ඕනේ. අච්චුත බවට නිවනටපත් වෙන්න නම් කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. පුතඥකයන් තුල මේ චුතිය තියෙනවනේ එතකොට මේ චුතිය තියෙනකොට මේ චුත විඥානෙත් එක්ක චුතිය තවතනක පටන් ගන්නකොට පුනරුත්පත්තිය නම් වෙන්නේ මේ මිනිහමයි අරතන උපදින්නේ එතකොට මේ මිනිහාගේ ගත වුණ මේ මිනිහාගේ ස්වභාවම එතන තියෙන්නේ. එතකොට එයා වෙනස් වෙන්නේ නැහැ. එතකොට බල්ලෝ බල්ලෝම වෙලාව උපදින්න ඕන, මිනිස්සු මිනිස්සුම වෙලාව උපදින්න ඕන, නරියෝ නරිය වෙලාවම උපදින්න ඕන, අලි අලි වෙලාවම උපදින්න ඕන, කෝඹි කෝඹි වෙලාවම උපදින්න ඕන. වෙනස් වෙන්න විදියක් නැහැ. චුටි භාවය පමණක් දිගටම යනවා නම් කරගෙන ඒක පුනරුත්පත්ති. බුදුහාමුදුරුවෝ කියනවා පුනරුත්පත්තියක් සිද්ධ වෙන්නේ නැහැ. සෑම තිස්සම තියෙන්නේ කැඩි කැඩි බිලිමිලි බිලිමිලි වෙනස් වෙවි යෑමක් නිසා එතන තියෙන භව භව භව කියන ස්වභාවයක් තියෙන්නේ. හටගනින් හටගනින් හටගනින් ස්වභාවයක් තියෙන්නේ. මේ භව ස්වභාවයේදී මේ චුතිය ඊළඟට මිනිහෙක් නම් ඒ මිනිහා වෙනස් ආත්මයකටපත් වෙනවා. දෙවියෙක් වෙනවා, බ්‍රහ්මයෙක් වෙනවා, මාරයෙක් වෙනවා, ත්‍රිසමයෙක් වෙනවා, සතෙක් වෙනවා, ගවයෙක් වෙනවා. ඒ විදිහට මාරු වෙනවා. ඊළඟ ආත්මය එතකොට මේ චුති වෙනවත් එක්කම ඊළඟ උපදින තරම් මාරු වෙනවා. ඊළඟ උපදින තරම් මාරු වීමට කියනවා පටිසන්ධි කියලා හිත. පටිසන්ධි කියන වචනේදී මේ පටි කියන වචනයෙන් හඳුන්වනවා චුතියයි අර පටිසන්ධිය සම්දිස්ථානයයි කියන දෙක අතරත කිසියම්ම ක්‍රියාපිළිවෙතක්. මොනවද පටි මොනවද පත්‍ය වෙන්නේ පෙර ජීවිතයේ තිබිච්ච කර්මය කර්ම නිමිති, ජති ජති නිමිති සෑම තිස්සම මෙතෙන්ට ප්‍රතිවත් භාවයටපත් වෙනවා. එහෙම ප්‍රතිමත් ප්‍රතිවන් භාවයටපත් වෙනවා ජති ජති නිමිති, කම්ම කම්ම නිමිති, පඤ්ඤප්ති කියන මේවා හැම තිස්සෙම ප්‍රතිශ්‍රභාවයට ප්‍රතිශ්‍රභාවයට ප්‍රතිප්‍රත්‍ය භාවයටපත් වුණාට නිසි විදියට යෝග්‍ය වුණා සකස් වෙනා හිට අලුත් තැනට යොමු වීමට කියනවා ගම්තබ්බ කියලා හිත යා යුතු කියන ගම්තව්‍ය කියන එක. ඔය ගම්තබ්බ ගම් ගම්තව්‍ය කියන මේ ස්වභාවයේදී පකාරයට බකාරය ආදේශ වෙන ව්‍යාකරණ සීතියක්. ඒක අනුව ගම්තබ්බ කියන වචනේ මේ පකාරයට දකාරය ආදේශ වුණාම ගම්දබ්බ කියලා වචනයක් හැදෙනවා. එතකොට ගම්දබ්බ ස්වභාවය මිසක් ගම්දබ්බ කියලා ජීවියෙක් විතර නැහැ. ගම්දබ්බ ස්වභාවය කියන්නේ මේ පටිස්වභාවය විසින් චුතියටපත් වෙන සත්වය නැවත පටිස්වභාවය විසින් අලුත් ආත්මයකට සංදිගත කරන එකට කියනවා පටිසන්ධි කියලා. හිතේ පටිසන්ධි ස්වභාවයට හේතු හේතුප්‍රත්‍ය සමූහයට කියනවා ගම්තබ්බ කියලා. ඒක වෙනම කෙනෙක් නෙමෙයි. වෙනම ස්වභාවයක් නෙමෙයි. දැන් මේ ස්වභාවය එතන ඉඳන් ඇති වෙන විදිය ආත්ම භාවයෙන් ආත්ම භාවය තමන් ඉපදී ඉපදී අනේක ආත්මවල ගමන් කරන විදිය අනේක විවිධ ආත්මයන් දකින්න එක ඒකට කියනවා පොබ්බේ නිවාසානස්සති ඥානය කියලා. ඒ ඥානය අවිඥා වෝෂිත මහණන්ට තමයි ලැබෙන්නේ. මේ නිසා සෑම කෙනෙක්ම තමන් තමන් විසින් කළපු කරපු කර්මානුව, ගති අනුව කර්ම නිමිති අනුව ගත නිමිති අනුව පඤ්ඤප්තියෙන් ආසව වශයෙන් තබාගෙන භවයෙන් භවය හැම ආත්මයකටම ඉපදිපදි යන අලුත් ආත්මයක උපදිනකොට අපි දන්නවා පුංචි දෙයක් අපට ලැබෙන්නේ මව කුසකදී අපට ලැබෙන්නේ කරණයක් කරණය සයින්ද අස්සයේගේ ලොම් ගහක් එංගි පෙරේ පොඟවන පියක් වරක් ගතන අන්තිමටන බිඳුව තරම් පුංචි ඒක ඇහැට පේන්නේ නැහැ. ඒ පුංචි කාලය තුල මේ ප්‍රසන්ද විඥානය වැටෙනකොට ඒ ප්‍රසන්ද විඥානයට අපි කියනවා භවාංග විඥානය කියලා. එතකොට ඒක තුළ ඉඳගෙනත් මේ චිත්තශිකෝ ක්‍රියාත්මක වෙනවා. ඒ චිත්තශිකයන් ක්‍රියාත්මක වෙන කාම්‍ය භාවය නිසා මව කුසෙන් සියලු ජීවත් වීමේ අවශ්‍ය දේ ශරීරයට ලබා ගන්නවා. පෙර ආත්මේ ප්‍රමාණ කරපු දේවල් හැමතිස්සෙම මතක් වෙන්න පටන් ගන්නවා. එහෙනම් මතක් වෙන්නේ මේගොල්ලෝ දිගටම මේ ජීවිතේ දැන් මේ පුංචිම කල්ල රූපේ ඉඳන් ළමා රූපයක් දක්වා අනුක්‍රමයෙන් අනුක්‍රමයෙන් වැඩෙනවා. මේ වැඩන කාල සීමාව තුළ එයාගේ චිත්තජාතිකයන් කරන්නේ භවංග සිත් තුළ. එයා අරමුණ කරන්නේ පෙර භවයේ ගති, ගති නිමිති, කර්ම කර්ම නිමිති හා පඤ්ඤප්තයෙන් පිළිබඳවයි. ඒ පිළිබඳ අරමුණු කරනවා විනා ඔහුට ඉන්ද්‍රිය ඥානයක් ඇති වෙන්නේ නැහැ. උපන්නට පස්සේ ඉන්ද්‍රිය ඥානය ඇති වෙලා හිට පංචේන්ද්‍රියන් ඇති වුණාට පස්සේ මනෝ විඥානය බවට පත් වෙලා හිට පංච විඥාන ස්වභාවයකින් සත්‍යය ඇති වෙන්නේ. පෙර ආත්මෙදී ධවණයන්ගෙන් චුත වීම තදාරම්මණයෙන් චුත වීම කියලා චුත වීම දෙකක් තියෙනවා. ජවයන්ගෙන් චතුණකනාතත් පදාරම්මණයෙන් චතුණකනාතත් මේ විදිහට සිහි කිරීම සිදු වෙනවා. පදාරම්මණයෙන් චතුණකය මේ සිදුවීම් අර ඉන්ද්‍රිය යුක්ත මිනිහෙක් වෙලා උපන්නට පස්සේ ටික කාලයක් යනකම් අතීතයේ පිළිබඳ කියන්න පුළු කෙනෙක් පුළුවන් කෙනෙක් බවට පත් වෙනවා. මේ කාරණේ අපේ බුදුහාමුදුරුවෝ මේ විදිහට පෙන්වන මේ ස්වභාවය ආත්මෙන් ආත්මය ආත්මෙන් ආත්මය කල්ප ගණන් දකින්න පුළුවන් වෙන එකට කියනවා පුබ්බේ නිවාපමස්සති ඥානෙ කියලා හිතලා. මේ පුබ්බේ නිවාපමස්සති ඥානෙදී විවිධ ආත්ම වලට මාරුවේ මාරුවේ යන්ට හේතුව මොකක්ද කියලා හොයනවා. ඒ හේතුව හොයනකොට ඒ පිළිබඳව ආත්මෙන් ආත්මයට මාරුවීම් පිළිබඳව දැකීමේ ඥානය උපදවා ගැනීමට කියනවා දිබ්බ චක්කු ඥානය ලබා ගන්නවායි කියලා. දිබ්බේන චක්කුණා විසුද්ධේන අපික්කන්ත මානසකේන සප්තෝ පස්සති කියලා කියනවා ඒකට මේ දිවචක්කු ඥාණයෙන් අතීත අනාගත කියන සියලුම සත්‍යයන් පිළිබඳ කරුණු දකිනවා මොනවද දකින කරුණු තවමානේ ඒ ආත්මයෙන් චුත වෙන හැටි දකිනවා ඒ චුත වෙනා හිත ඊට පස්සේ උපජ්ජමානේ තවතනක උපදින හැටි දකිනවා ඒ උපදිනකොට එයා හීන වෙලා හීන පුද්ගලයෙක් වෙලා උපදින හැටි දකිනවා. එහෙමත් නම් ප්‍රණීත පුද්ගලයෙක් වෙලා උපදින හැටි දක්වනවා. ලක්ෂණ වර්ණවත් පුද්ගලයෙක් වෙලා උපදින හැටි දක්වනවා. දුර්වර්ණවත් පුද්ගලයෙක් වෙන හැටි දන්නවා. හොඳ සැප ඇති සුගතිමිහියෙක් වෙලා උපදින හැටි දන්නවා. අපාය ආදී දුක් ඇති දුක්ඛිතභාවයට පත්වන හැටි දන්නවා. මේ සියල්ලක්ම දැනගන්නේ එකිනෙකේ පුද්ගලයා විසින් කරගන්නා ලද යථා කම්මෝපද ඥානය පිළිබඳ දැනුම මේ දිබ්බ චක්කු ඥානයට සම්බන්ධ වෙන හිඳයි. දිබ්බ චක්කු ඥානය කියන්නේ කොටින්ම කියනවා නම් ඒ ඒ සත්‍යයන්ගේ කර්මයන් පිළිබඳ කර්මයන්ගේ විපාකයන් පිළිබඳව දැනගන්නා ඥාන ශක්තියටයි. එතකොට ওই ඥාන ශක්තියෙන් අපිරගත්තාම ඒකට අපේ බුදුහාමුදුරුවෝ කියනවා දෙවෙනි විද්‍යාවේ කියලා අවිද්‍යාව විහතා විද්‍යා උප්පන්නෝ තමෝ විහතා ආලෝක උදපන්නෝ කියලා අපි මේ විදිහේ වර්ණාවලින් අපේ බුදුහාමුදුරුවෝ මේක දක්වලා තියෙනවා. එතකොට මේ විදිහට මුලින්ම పూర్ව නිමාසානුස්මෘතිය පිළිකරන්න පුළුවන් తত্ত্বය දිගින් දිගටම නිරවුල්ව ඇති කරගන්න පිළිසිදු ඇති කරගන්න පුළුවන්කම තියෙන්නේ කොයි විදිහේ ස්වභාවයකින් අභිඥාව ලැබු කෙනෙක්ද? කාමච්ඡන්ද ව්‍යාපාද නිමිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මේ පංච නීවරණයන් පහ මුලින්ම ඉවත් කරන දමලා හිට විතක්ක ਵਿਚාර පිහිසුක එකතා කියන මේ ධානාංගයන් වඩාගත් අයට සාමාන්‍ය වශයෙන් මේ පූර්ව නිවාසානස්මෘති ඥානය දක ඇති කර ගන්න පුළුවන් ලබා ගන්න පුළුවන් ඊටත් වැඩියෙන් දස සංයෝජනයන්ම බිඳ හරමින් අරහත්භාවයටපත් වෙන අයට මේ පූර්වේනිමාසානස්මෘතිය කල්පනානම් දකින්න පුළුවන්කම තියෙනවා. මේ විදිහට තමන්ගේ පූර්වේනිමාසානස්මෘති ඥානය එතකොට දැකීමේ ශක්තිය මේක මේක ආකාරයෙන් වැඩි වෙලා යන ක්‍රම අපේ බුදුහාමුදුරු මේ තේවිජ්ජ සූත්‍රයේදී හොඳින් පෙන්ලා තියෙනවා. ඉතින් තේවිජ්ජ සූත්‍රයේ උගන්වන මේ ක්‍රමයට තමන් විසින් නීවරණ නැති කර ගැනීමෙන් පිරිසිදු ඇසක් ඇතිව දැකීම ඉතාමත් වැදගත්. ඒ වගේම නීවරණයන්ට අමතරව සංයෝජනයන් සම්පූර්ණයෙන් ප්‍රහාණය කරලා හිට තෘෂ්ණාව ප්‍රහාණය කරලා අවිද්‍යාව ප්‍රහාණය කරලා චේතෝ විමුක්ති පඤ්ඤා විමුක්ති කියන ස්වභාවයන්ට ප්‍රත්‍යනාට පස්සේ ලබා ගන්න මේ ඥාන සම්පත්තියෙන් තමයි උබ්බේ නිවාපානුස්සතියට හා දිබ්බ චක්කු ඥාණයට හේතුභූත වන්නේ. ආශ්‍රවක්‍රේ ඥානය කියන එක ආශ්‍රවයන් සේකිරීමේ ඥානය. ආශ්‍රවයන් සේකිරීමේ ඥානය අපේ බුදුහාමුදුරන් වහන්සේ දේශනා කළා තියෙනවා නම් ආසවානං කය අනාසවං චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං ditthේව ධම්මේ සයන් අභිඥා සත්‍යගප්පා උපසම්පජ්ජ විහෙරති කියන වාක්‍යයෙන් පෙන්ලා තියෙනවා. එතකොට සම්පූර්ණම අවිද්‍යා තෘෂ්ණාවන් ශේකරණ මාර්ගය අපේ බුදුහාමුදුරුවෝ මාර්ග සත්‍යයේදී පැහැදිලිව දේශනා කරලා තියෙනවා. මේ නිසා මේ දේශනාවන්ට අනුව සම්පූර්ණ සුද්ධත්වයට පත් වෙලා පංච නීවරණයන්ගෙන් මිදලා දස සංයෝජනයන්ගෙන් මිදලා අවිද්‍යා තෘෂ්ණාවන්ගෙන් මිදලා චේතෝ විමුක්ති පඤ්ඤා විමුක්ති කියන මේ ස්වභාවයට පත් වෙලා යම් කෙනෙක්ගේ පුබ්බේ නිවාපනෝසති ඥානයක් තිබෙනම් අන්න ඒකයි පුබ්බේ නිවාපනෝස ඥානය කලින් තියෙන ඊයින් පිටස්තර සියලුම දේ ලපිත ලාපන මත්ත ගැනීමට අපේ බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. ඒ අනෙක් සියලුම දේ ලපිත ලාපන මත්ත කියන වචනය තමයි අපේ බුදුහාමුදුරුවෝ පාවිච්චි කළේ. ධම්මේනහම් වික්කවේ තේ විඥම් බ්‍රාහ්මණම් පඤ්ඤාපේමි න අඤ්ඤං ලපිත ලාපන මත්තේන කියන මේ වාක්‍යයෙන් මේ නිසා අපේ බුදුහාමුදුරුවෝ මේ ගාථාවෙන් දේශනා කරලා තියෙන්නේ ලපිත ලාපන මාත්‍ර තමයි මේ සියල්ම මෝහන අරව මේවා කියලා මේ කරන කෙලෙස් සහිත පුද්ගලයන්ගේ ක්‍රියාදාම සියල්ලක්ම. මේ නිසා විකලස් කෙනෙකුට තමයි పూర్ව නිවාපනස්මෘති ඥානය, දිවචක්සු ඥානය, ආපවක්ඛ ඥානය කියන මේ ත්‍රිවිධ ඥාන සම්පත්තිය ලබා ගන්න පුළුවන්කම තිබෙන්නේ. මේ නිසා අපි හැම දෙනාම අපේ පෙර භවයන් පිළිබඳව දැනගන්න කැමතියි. අපි හැම දෙනාම පෙර භවයන්ගෙත් මේ භවයන්ගෙත් මතු භවයන්ගෙත් අපිට මේ කර්ම විපාක දෙන හැටි දැනගන්න අපි කැමතියි. මේ භව භවාන්තර කර්ම විපාකයන්ගෙන් තොර වෙලා හිට අපි නිර්වාණයටපත් වෙන හැටි දැනගන්න කැමතියි. මේ නිසා අපි පුබ්බේ නිවාසානුස්සතිය ප්‍රාර්ථනා කරන අය දිබ්බ චක්කු ඥානය ප්‍රාර්ථනා කරන අය ආසවක්ඛේ ඥානය ප්‍රාර්ථනා කරන අය නිසා බුදුහාමුදුරන් දේශනා කරපු චතුරාර්ය සත්‍ය පරිච්ඡේපාදා ප ဋ ාණ ධර්මයන් හොඳට ප්‍රගුණ කරලා ඉගෙනගෙන දැනගෙන මේ ඥානාන්විතව සකල ක්ලේශයන්ගෙන් මිදී නිර්වාණ සම්පත්තියට පත්වීමට අපි හැමතෙම හේතු වාසනා වේවා කියන දැඩි අදිෂ්ඨානයෙන් යුක්තව ධර්මයේ උස්සක වන ලෙස මේ හැමදිනාටම අපි හොඳ ඉල්ලීමක් කරන ගමන් එමගින් මේ හැමදිනාටම සතරින් මිදී නිවන් සම්පත් ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. පළමුව අපි දෙවියන්ට පින් අනුමෝදන් කරනවා. එත්තාවතා ච අම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ දීවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සත්ත්ව සම්පatti හේතුච

පඬිත් දර්ශනපති ත්‍රිපිටකාචාර්ය පූජනීය කහටපිටියේ පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ ගෞරවනීය ධර්මදේශකයන්න් වහන්සේ සිදු කරන මෙම උතුම් ශාසනික මෙහෙවර ඉදිරියටත් කරගෙන යාමට අවශ්‍ය ශක්තිය සහ ධෛර්යය ලැබේවා. තෙරුවන් සරණේ ආශිර්වාදේ සහ සියලු දෙවියන්ගේ රැකවරණය උන්වහන්සේට ලැබේවායි ප්‍රාර්ථනා කරමින් අපි සාදුනාද පාත්වමු. සාදු සාදු සාදු ඔබටත් පුළුවන් මෙවන් උතුම් ධර්මානුශාසනාවක ඉදිරිදායකත්වයක් ලබා ගැනීමට. ඒ සඳහා තොරතුරු දැනගන්න අපගේ ආගමික අංශයෙන්. දුරකථනය 0112 6971 40. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.